නිකම් මනුෂ්‍ය ජීවිතයක් නෙමෙයි බොහෝම කලාතුරකින් ලැබෙන විදිහේ ජීවිතයක්. ඊටාම දුර්ලභ බුදුදහමේ විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ මේ මනුෂ්‍ය ජීවිතයක් කියන එක සුලභව ලැබෙන දෙයක් නෙමෙයි. හැම කාලෙකම ලැබෙන දෙයක් නෙමෙයි. දුර්ලභ දෙයක්. කෙනෙක්ට මිනිසෙක් විදිහට ඉපදෙන්න ලැබෙනවා නම් එයා කාන්තාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි මිනිසෙක්. කාන්තා හෝ පිරිමි යම්කිසි මිනිසෙක් වෙලා ඉපදෙන්න ලැබෙනවා නම් ඒක දුර්ලභ උපතක් හැටියට තමයි භාග්‍යවතුන් වහන්සේ සර්වඥයන් වහන්සේ දේශනා කළේ. එහෙනම් පින්වත්නි අපි ඔන්න ඔය කාරණය නිතර සිහි කරන්න ඕනේ. ධර්මදේශනාව ආරම්භයේදීත් අපි ඒක සිහියට නගා ගමු. මේ පින්වතුන්ටත් මේ දේශනාව සිද්ධ කරන ස්වාමින් වහන්සේලා වන අපටත් අපි හැමෝටම මේ ලැබිලා තියෙන්නේ ඊටාම දුර්ලභ මනුස්ස ජීවිතයක්. මේ මනුස්ස ජීවිතයේ දුර්ලභත්වය තවත් වැඩි වෙලා තියෙනවා. බොහෝම කලාතුරකින් ලැබෙන විදිහේ මනුස්ස ජීවිතයක් ලැබුණා විතරක් නෙමෙයි. ඒ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ බුදුබණ ඇහෙන කාලෙක. බලන්න කොච්චර වටිනවද? බොහෝම කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයකුත් ලැබුණා. ඊටත් වඩා සියලු දුක් වලින් අත මිදෙන්න පුළුවන් විදිහේ ධර්මය ඇහෙන කාලේ තමයි මේ දුර්ලභ ජීවිතය ලැබුණේ. එහෙනම් බොහෝම කලාතුරකින් ලැබෙන ඉතාම දුර්ලභ දේවල් ගණනාවක්ම අපිට ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතේ ඒ වගේම සියලු දුකෙන් අත මිදෙන්න උපකාර වන ධර්මය ඇහෙන කාලය ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතයත් අංග සම්පූර්ණ විදිහට සකස් වෙලා හොඳට කන් ඇහෙනවා, ඇස් පේනවා. යමෙක් පවසන දෙයක් අවබෝධ කරගන්න. විශේෂයෙන්ම මේ ඇහෙන ධර්මය මනාව වටහා ගන්න පුළුවන් විදිහේ මානසිකත්වයක් සකස් වෙලා තියෙනවා. පින්වත්නි හිතන්න මේ ලෝකෙ ඉපදිලා ඉන්න හැමෝටම සුදුසු මානසිකත්වයක් හම්බෙලා නැහැ. මන්දබුද්ධිකය මේ ලෝකෙ ඉන්නවා. අන්ධය මේ ලෝකෙ ඉන්නවා. කන් ඇහෙන්නේ නැති අය මේ ලෝකෙ ඉන්නවා. ඉතින් සාපේක්ෂව කල්පනා කරලා බැලුවහම තේරෙනවා මගේ කන් දෙක ඇහෙනවනේ. මගේ ඇස් දෙක පේනවනේ. මට මේ බණපද තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් සකස් වෙලා තියෙනවානේ. එහෙනම් මේ හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි පින්වත්නි අපිට මේ ලැබිලා තියෙන්නේ. බොහෝම කලාතුරකින් ලැබෙන අවස්ථාවන් ගණනාවක්ම අපිට ඒක රාශී වෙලා තියෙනවා. එහෙනම් මේ ලැබිච්ච අවස්ථාවෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය නෙලා ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. මොකක්ද ඉහළම ප්‍රතිඵලය? මේ විදිහට හැම කාලෙකම අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ධර්මය ඇහෙන කාලයක් හැම කාලෙකම ලැබෙන්නේ නැහැ. එහෙනම් ලැබිච්ච වෙලාවේ කරගන්න පුළුවන් උපරිමය කරගන්නවා. මොකද්ද කරගන්න පුළුවන් උපරිම දේ? සංසාර දුකෙන් එතර වීමට අවශ්‍ය ප්‍රතිපදාව උපරිමයෙන් පූර්ණේ කරන්න ඕනේ. හැම කාලෙකම මේ භයානක සංසාරෙන් අත මිදෙන්න ඒ අදාළ වැඩපිළිවෙලේ නිරත වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ඒ කාරණාව නැවත සිහිපත් කරගමු. හැම කාලෙකම මේ සංසාර දුකෙන් මේ භයානක සංසාරෙන් අත මිදෙන්න අවශ්‍ය කරන ප්‍රතිපදාව වඩන්න හැම කාලෙකම අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ සංසාරයේ හරීම භයානකයි, ඊටාම දුක්ඛිතයි. සංසාරයේ සැපයි වගේ අපිට දැනුණට හොඳට නුවණින් කල්පනා කරාම තේරෙනවා කොච්චර භයානක තැනක්ද. මේ භයානක සංසාරයෙන් අත මිදෙන්න අවශ්‍ය ප්‍රතිපදාව හොඳට පූර්ණණය කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. හැබැයි මේ අවස්ථාව කොච්චර කාලයක් තියෙයිද දන්නේ නැහැ. ඊළඟ තප්පරේ වුණත් ජීවිතේ නැති වෙන්න පුළුවන්. ජීවිතේ ඒ තරම්ම අවිනිශ්චිතයි. එහෙනම් වහවහ අප්‍රමාදීව සියලු සංසාර දුකෙන් අත මිදීමට අවශ්‍ය ප්‍රතිපදාව පුළුවන් උපරිමයෙන් පූර්ණණය කරන්න මහන්සි ගත යුතුයි. ධර්මය ශ්‍රවණය කරන මේ පින්වතුනුත් ධර්මය දේශනා කරන්න එකතු වෙන ස්වාමීන් වහන්සේලා වන අපත් අපි හැමෝටම පොදු කාරණාවක් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපදාව අප්‍රමාදීව පූර්ණණය කිරීම. ඒ කරුණු සිහිපත් කරගෙන අද දවසට નિયમિત සූත්‍ර දේශනාව කෙරෙහි අවධානය යොමු කරමු. පින්වත්නි අද දවසට નિયમિત දේශනාව සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ දෙවෙනි වග්ගය වන අනුපද වග්ගයේ ඇතුළත් මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන 116 වෙනි සූත්‍රය. අනුපද වර්ගයේ 6 වෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර 152 අතුරින් 116 වෙනි සූත්‍ර දේශනාව ඉසිගිලි සූත්‍රය. එහෙනම් අද දවසේට නියමිත දේශනාව වන්නේ ඉසිගිලි නමින් හඳුන්වන සූත්‍ර දේශනාවයි. එතකොට පින්වත්නි මේ පින්වතුන් දන්නවා මජ්ක්‍ධිම නිකාය ඇසුරෙන් තමයි මේ ධර්ම දේශනා මාලාව සිද්ධ කරන්නේ. මේ වෙනකොට සූත්‍ර දේශනා 115ක් විකාශය වෙලා අවසానයි. මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර දේශනා 152 අතුරින් දේශනා 115ක් විකාශය වුණා. අද දවසට નિયમિત 116 වැනි ඉසිගිලි සූත්‍ර දේශනාව. පහුගිය දිනේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා මීට කලින් ඇතුළත් දේශනාව වන බහුධාතුක සූත්‍රය ශ්‍රවණය කරන්න. අද අපි ඉසිගිලි සූත්‍රය මේ විදිහට විස්තර කරගන්නවා. හෙට දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබෙනවා මහා චත්තාරීසක සූත්‍ර දේශනාව විස්තර විභාග කරගන්න. එහෙනම් අද දවසේට නියමිත ඉසිගිලි සූත්‍රය අපි සාකච්ඡා කරමු. පින්වත්නි මේ ඉසිගිලි සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ පමණක් හම්බ වෙන සූත්‍ර දේශනාවක් නෙමෙයි. පිරිත් සජ්ජායනා කරන පින්වතුන්ට පිරිත් සජ්ජායනා කරන ස්වාමින් වහන්සේලාට මේ ඉසිගිලි සූත්‍රය බොහෝම හුරු පුරුදුයි. ඒකට හේතුව තමයි තිරුවානා පොත් වහන්සේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා උපුටාගෙන සකස් කරලා තියෙන තිරුවානා පොත් වහන්සේ තුල තිරුවානා පොත් වහන්සේ නැමැති ග්‍රන්ථය තුල ඉසිගිලි සූත්‍රයත් ඇතුළත්. පිරිතක් විදිහට. ඒ නිසා තමයි අපි සිහිපත් කළේ පිරිත් සජ්ජායනා කරන පින්නතුන්ට මේක 아무තු සූත්‍රයක් නෙමෙයි. හුරු පුරුදු සූත්‍රයක් ඉසිගිලි සූත්‍රය. එහෙනම් තිරුවාණා පොත් වහන්සේ තුල හම්බ වෙන මේ ඉසිගිලි සූත්‍රය මුලින්ම ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ අනුපද වර්ගයේ සූත්‍රයක් විදිහට. මේ ඉසිගිලි සූත්‍රය අද අපි විස්තර කරගමු. ඉසිගිලි සූත්‍රය අපිට බොහෝම වැදගත්, බොහෝම උපකාරයි යම් කිසි හේතුවක් නිසා. මොකක්ද හේතුව? මේ ඉසිගිලි සූත්‍රය තුල අපේ බුදු පියාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳ කරන විවරණයක් ඇතුළත්. බුදුරජාණන් වහන්සේ විසින් පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව කරන විවරණයක් මේ ඉසිගිලි සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. එතකොට පින්වත්නි මේ වෙලාවේ සිහිපත් කරගන්න සංසාර දුකෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ සඳහා කටයුතු කරද්දී සංසාර දුකෙන් එතර වීම සඳහා එයාට අවස්ථා තුනක් තියෙනවා. තුන්තරා බෝධිය කියලා හඳුන්වන්නේ අපි මේ අවස්ථා තුන. සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය සහ ශ්‍රාවක බුද්ධත්වය. එතකොට අපි මේ කාරණාත් කෙටියෙන් පැහැදිලි කරගමු. කාට හරි කෙනෙක්ට මේ සංසාර දුකෙන් එතර වෙන්න නිර්වාණ අවබෝධය කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් එයාට සිද්ධ වෙනවා එක්ක ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න. ලෞතුරා බුද්ධත්වයට පත්වීමෙන් සංසාර ගමන නිමා කළ හැකියි. එහෙමත් නැත්නම් සංසාර දුකෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට සිද්ධ වෙනවා පච්චේක බුද්ධත්වය. එහෙම නැත්නම් පසේ බුදු බව. පසේ බුදු බව සාක්ෂාත් කිරීමෙනුත් සියලු සංසාර දුක් නිමා කළ හැකි. ඒ දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව එහෙම නැත්නම් අවසාන අවස්ථාව ශ්‍රාවක බෝධිය. ධර්මය ශ්‍රවණය කරලා ඒ ඔස්සේ සියලු කෙලෙසුන්ගෙන් හිත මුදවාගෙන අරිහත්ත්වය සාක්ෂාත් කිරීම ඔස්සේ සියලු සංසාර දුක් නිමා කළ හැකි. එහෙනම් ඔන්න ඔය අවස්ථා තුන අපිට උපයෝගී වෙනවා මේ සංසාර දුකෙන් එතර වීම සඳහා ඔය අවස්ථා තුනෙන් හැර තවත් අවස්ථාවක් නැහැ. සියලු සසර දුක් නිමා කිරීමට එක්ක ලෞතුරා බුද්ධත්වයේ සාක්ෂාත් කළ යුතුයි. එහෙම නැත්නම් පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කළ යුතුයි. එහෙමත් නැත්නම් ශ්‍රාවක බුද්ධත්වය ශ්‍රාවක බෝධියට පත්විය යුතුයි. ඒ කාරණා සිහිපත් කරගත්තේ අද අපි මේ විස්තර කරගන්න ඉසිගිලි සූත්‍රය තුල සාකච්ඡා කරන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳ. අපි දේශනාවේ සඳහන් වෙන මේ පිළිවෙලටම මේ සාකච්ඡා කරන සූත්‍රය විස්තර විභාග කරගන්න. බුදු පියාණන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතය ප්‍රදේශයේ වැඩ ඉන්නකොට තමයි මේ දේශනාව සිද්ධ කළේ. පින්වත්නි හොඳට අහුම්කම් දෙන්න ඕන සූත්‍රයක් අටුවාවේ මේ සූත්‍රය සම්බන්ධයෙන් දීර්ඝ විස්තර ඇතුළත් වුණා. ඒ කාරණාත් මේ දේශනාව තුළ මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳට මේකට ඇහුම්කන් දෙන්න ඕන කියලා සිහිපත් කළේ පසේ බුදුරජාණන් වහන්සේලා පිළිබඳව බුදු මුවින්ම වදාරපු දේශනාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමන් ළඟ ඉන්න ස්වාමින් වහන්සේලා අමතලා පසේ බුදුරජාණන් වහන්සේට নমස්කාර කළ යුතුයි. පසේ බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරන්න කියලා අනුදැන වදාරපු සූත්‍රයක්. ඒ නිසා හොඳට අපි මේ කාරණා තේරුම් ගන්න. පසේ බුදුරජාණන් වහන්සේලා කොයිතරම් උත්තම පිරිසක්ද කියන එක අඳුනගන්න. මේ දේශනාව හොඳට අහුම්කම් දෙන්න ඕන. එහෙනම් ඒ කාරණා හිතේ තියාගෙන හොඳට මේ කාරණාවලට අවධානය යොමු කරන්න. ඉසිගිලි සූත්‍රය තුල ඇතුළත් ඒ කාරණා අපි අටුවා විස්තරත් අනුව කාලානුරූපව පැහැදිලි කරගමු. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඉසිගිරි පර්වතය ආසන්න ප්‍රදේශයේ වැඩ වාසය කරමින් භික්ෂුන් වහන්සේලා අමතමින් තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. භික්ෂුන් වහන්සේලා උදෙසා. බුදුරජාණන් වහන්සේ සවස් කාලේ මේ දේශනාවට පසුබිම සකස් වෙන්නේ හවස. සවස් කාලයේ බුදු පියාණන් වහන්සේ සමවතින් නැගී සිට උන්වහන්සේ ඒ සමවැදෙලා හිටිය සමාපත්තියෙන් ඉවත් වෙලා ගඳ කෙලියෙන් නික්මී උන්වහන්සේ වැඩ හිටිය සුගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා පංච පර්වතයන් පෙනෙන තැනක සිට භික්ෂු සංඝයා පිරිවරා වැඩ හිඳමින් යමක් දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ සවස් කාලයේ තමන් වහන්සේ වැඩ හිටිය සුගන්ධ කුටියෙන් පිටතට නික්මිලා පිටතට වැඩම කරලා ඉන් අනතුරුව උන්වහන්සේ විසුන් වහන්සේලා පිරිවරාගෙන එක්තරා තැනකට වඩිනවා. ඒ තැන තමයි පංච පර්වතයන් පෙනෙන තැනක්. පංච පර්වතයන්. එතකොට පංච කියන්නේ පහ, අංක පහ. පර්වත පහක් පෙනෙන තැනකට භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා සමගින් වඩිනවා. මොනවාද මේ පර්වත පහ? දඹදිව පිහිටි පර්වත පහ. වේභාර පර්වතය, පාණ්ඩව පර්වතය, වේපුල්ල පර්වතය, ගිජ්ජ කූට පර්වතය, ඉසිගිලි පර්වතය. ඔන්න ඔය පර්වත පහ. මේ පර්වත පහ අතරින් බොහෝ දිනට හුරු පුරුදුයි ගිජ්ජ කූට පර්වතය. එතකොට මේ ගිජ්ජ කූට පර්වතයත් ඇතුළත් පර්වත පහක්. පේන තැනකට තමයි භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ ස්වාමීන් වහන්සේලාත් සමගින් වැඩම කරන්නේ. පින්වත්නි, ඒ පර්වත පහ නැවත සිහිපත් කරගත්තොත් දේභාර, පාණ්ඩව, වේපුල්ල, ගිජ්ජකූට සහ ඉසිගිලි පර්වතය. දැන් මේ සූත්‍රයට නමත් යෙදලා තියෙන්නේ ඉසිගිලි සූත්‍රය. එතකොට දේශනාව ඇහුම්කන් දෙද්දි තේරෙනවා ඉදිරියේදී ඇයි මේ පර්වත පහ අතරින් මේ ඉසිගිලි කියන පර්වතයේ නමම දේශනාවට යොදාගත්තේ. ඒ කාරණාත් අපි ඉදිරියේදී විස්තර කරගමු. බුදුරජාණන් වහන්සේ මේ පර්වත පහම පේන තැනකට වැඩම කරලා ස්වාමින් වහන්සේලාත් පිරිවරාගෙන උන්වහන්සේ ස්වාමින් වහන්සේලාට මේ පර්වත හතර පෙන්වනවා. සියලු පර්වත පහයිනේ. මුලින්ම පර්වත හතරක් පෙන්වනවා. ඒ පර්වත හතර පෙන්වලා ඉසිගිලි පර්වතය හැර ඉතිරි පර්වත හතර මුලින්ම භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට පෙන්වනවා. මුලින්ම වේබහාර පර්වතය පෙන්නපු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේලා අමතමින් මහණෙනි මේ වේභාර පර්වතය පේනවද? එතකොට උන්වහන්සේලා පිළිතුරු ලබා දෙනවා එසේය භාගතුන් වහන්සේ. මහණෙනි මේ වේභාර පර්වතයට අතීතයේ භාවිත කළේ මේ නම නෙමෙයි වෙනත් නමක්. ඔන්න භාග්‍යතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා. මහණෙනි අර පේන වේභාර පර්වතයට අතීතයේ භාවිත කළේ වේභාර කියන නම නෙමෙයි වෙනත් නමක්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ ඊළඟට පෙන්නනවා මහණෙනි අර පාණ්ඩව කියන පර්වතය පේනවද? එසේය භාග්‍යතුන් වහන්සේ අපිට පේනවා. මහණෙනි ඔය පේන පාණ්ඩව පර්වතයටත් අතීතයේ භාවිත කළේ ඔය නම නෙමෙයි වෙනත් නමක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා වේපුල්ල පර්වතය. දැන් පර්වත පහක් පෙන්නනවානේ. මුලින්ම වේබහාර පර්වතය පෙන්නලා දේශනා කළා. මේ වේබහාර පර්වතයට අතීතයේ භාවිත කළේ වෙනත් නම. ඊළඟට දෙවනුව පාණ්ඩව පර්වතය පෙන්වමින් භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේ පාණ්ඩව පර්වතයටත් භාවිත කළේ අතීතයේ වෙනත් නම. තුන්වෙනි වතාවට වේපුල්ල පර්වතය පෙන්වලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි අර පේන වේපුල්ල පර්වතයටත් අතීතයේ භාවිත කළේ ඔය නම නෙමෙයි වෙනත් නමක්. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ හතරවෙනි පතාවට හතරවෙනි පර්වතය පෙන්නනවා ගිජ්ජකූට පර්වතය. මහණෙනි අර පේන ගිජ්ජකූට පර්වතයටත් අතීතයේ ව්‍යවහාර කළේ අතීතයේ මේ පර්වතය හඳුන්වන්න යොදාගත්තේ ගිජ්ජකූට කියන නම නෙමෙයි වෙනත් නමක්. ඒ වෙනත් නම මොනවාද කියලා දේශනාවේ පැහැදිලි වෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරන ওই නම නෙමෙයි වෙනත් නමක් තමයි අතීතයේ ව්‍යවහාර වුනේ. ඔන්න අවසාන වතාවට භාගතුන් වහන්සේ පෙන්වන පස්වෙනි පර්වතය. පින්වත්නි ඔන්න අවසාන පර්වතය අර පර්වත පහ අතුරින් ඉසිගිලි පර්වතයයි. භාගතුන් වහන්සේ ස්වාමින් වහන්සේලා අමතමින් දේශනා කරනවා මහණෙනි අර ඉසිගිලි පර්වතය පේනවද? එසේය භාගතුන් වහන්සේ අපිට පේනවා. මහණෙනි ඔය පේන ඉසිගිලි පර්වතයට නම් අතීතයේ ඔය නමම තමයි යොදාගත්තේ. ඔය පේන ඉසිගිලි පර්වතයට අතීතේ භාවිත කළේ ඉසිගිලි කියන නමම තමයි. ඔන්න ඔහොම දේශනා කරනවා. දැන් බලන්න තින්වත්නි භාගතුන් වහන්සේ පර්වත පහ පෙන්වමින් පළවෙනි පර්වත හතර පෙන්වලා දේශනා කළා මහණෙනි. ඒ පර්වතවලට අතීතේ භාවිත කළේ ඔය නම නෙමෙයි වෙනත් තමයි. නමුත් අවසාන වශයෙන් පස්වෙනි වතාවට පෙන්වූ ඉසිගිලි පර්වතය ඉසිගිලි පර්වතය පෙන්වමින් දේශනා කළා මහණෙනි ඔය පේන ඉසිගිලි පර්වතයට නම් අතීතේ භාවිත කළෙත් ඔය නමම තමයි. ඉසිගිලි කියන නම තමයි. එහෙනම් මේ පර්වත පහ අතරින් ඉසිගිලි පර්වතය විශේෂයි. ඉන් අනතුරු අපි බලමු දේශනාව ඉදිරියට කාරණා සඳහන් වෙන ඇති. භාග්‍යතුන් වහන්සේ ඒ පර්වතයට ඉසිගිලි කියන නම භාවිත කරන්න හේතුවක් දේශනා කරනවා. දැන් අර අවසාන වතාවට පෙන්නපු ඉසිගිලි පර්වතය තමයි ඉදිරියේදී දිගටම මේ සූත්‍ර දේශනාවට සම්බන්ධ වෙන්නේ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ මේ පර්වත කිහිපයක් පෙන්නලා මොකද්ද මේ දේශනා කරන්න යන්නේ? එන්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ පර්වතවල නම් දේශනා කරන්න උත්සාහ කරනවා නෙමෙයි. උන්වහන්සේ ඊටාම වැදගත් කාරණා කිහිපයක් ඉස්මතු කරන්න තමයි මේ ප්‍රවේශයක් ගන්න. නැත්නම් ඇත්තටම හිතෙන්න පුළුවන් භාගතුන් වහන්සේ මේ පර්වතවල නම් සඳහන් කළේ කුමක් පිණිසද? ඒක නිවන පිණිස හේතු වෙනවද? පර්වතවල නම් දැනගත්ත පමණින් ඒ පර්වතවල අතීත විස්තර දැනගත්ත පමණින් නිවනට උපකාර වෙනවද? කෙනෙක්ට හිතෙන්න පුළුවන්. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ පර්වත කීපයක් පෙන්වලා යම්කිසි ප්‍රවේශයක් මේ ගන්න. කුමක් සඳහා ප්‍රවේශයක්ද? ඉතාම වැදගත් දහම් පරයයක් ඉස්මතු කරන්න. අපි බලමු දේශනාව ඉදිරියේදී කොහොමද විශේෂ කාරණා ඉස්මතු වෙන්නේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ අර ඉසිගිලි පර්වතයේ මූලික කරගෙන දේශනාව ඉදිරිය ඉදිරියට ගමන් කරනවා. උන්වහන්සේ දේශනා කරනවා අර මම අවසාන වතාවට පෙන්වපු ඉසිගිලි පර්වතයට නම් අතීතයේත් ව්‍යවහාර වුණේ ඒ නමම තමයි. ඒකට හේතුවත් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ පර්වතයට ඉසිගිලි කියන නම යෙදුනේ මෙන්න මෙහෙමයි. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ඔන්න ඒක සම්බන්ධයෙන් පුංචි කතාවක් තියෙනවා. මහණෙනි පෙර මේ පර්වතයේහි පසේ බුදවරු 500ක් 500 නමක් වැඩ වාසය කළා. අතීතයේ මේ ඉසිගිලි කියන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් වැඩ වාසය කළා. උන්වහන්සේලා මේ පර්වතයට පිවිසෙන අයුරු පෙනුනි. නමුත් පිවිසුණාට පසුව නොපෙනුනි. මහණෙනි ඒ අතීතයේ මේ පර්වතයේ වාසය කරපු පසේ බුදුරජාණන් වහන්සේලා පිඬුසිඟා වැඩම කරලා මේ පර්වතයට ඇතුළු වෙනවා. මේ පර්වතය ප්‍රදේශයට පිවිසෙනවා මිනිස්සු දැක්කා. හැබැයි මිනිස්සු ඒ පර්වතය ප්‍රදේශයට පිවිසුණු පසේ බුදුරජාණන් වහන්සේලා ඊට පස්සේ දැක්කේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේලා ඒ අතීතයේ වැඩ වාසය කරපු 500ක් පසේ බුදවරු පිටිසිඟා වැඩමකොට නැවතත් මේ ඉසිගිලි පර්වත ප්‍රදේශයේ ඒ වෙනකොට ඉසිගිලි කියන නම යෙදිලා නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ ඉසිගිලි කියන නම යෙදිච්ච හැටි. අර පසේ බුදුරජාණන් වහන්සේලා පිඬුසිඟා වැඩමකොට නැවත මේ පර්වත ප්‍රදේශයට පිවිසෙන බවක් මිනිස්සු දැක්කා. පිවිසෙන ආකාරය දැක්කා. හැබැයි මේ පර්වත ප්‍රදේශයට පිවිසුණාට පස්සේ ඒ පසේ බුදුවරුන්ව මිනිස්සුන්ට හොයා ගන්නවත් බැරි වුණා. ඔන්න ඔහොම දෙයක් අතීත සිද්ධ වෙලා තියෙනවා. පර්වත ප්‍රදේශයට මේ පසේ බුදුන් වහන්සේලා පිවිසෙන ආකාරය දැක්කත් පර්වත ප්‍රදේශයට පිවිසුණාට පසුව ඒ පසේ බුදුවරු වැඩ ඉන්නේ කොහෙද කියලා මිනිස්සුන්ට හොයා ගන්නවත් බැරි වුණා. ඉතින් මොකද වුනේ? ඒ සිද්ධිය දැක්ක මිනිස්සු මේ පර්වතය පසේ බුදු ඍෂීන් ගිලගනි. මේ පේන පර්වතය ඍෂිවරුන් ගිලගන්නවා කියලා ඔන්න කියන්න පටන් ගත්තා. මිනිස්සු කල්පනා කරා පසේ බුදුරජාණන් වහන්සේලා මේ පර්වත ප්‍රදේශයට ඇතුළු වෙන බවක් නම් අපිට පේනවා. නමුත් ඇතුළු වුණාට පස්සේ උන්වහන්සේලා වැඩ ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බෑ. ඉතින් මිනිස්සු කතා වුණා මේ පර්වතය ඍෂිවරු ගිල ගන්න පර්වතයක්. විසවරු කියලා සඳහන් කළේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඉදිච්ච පදයක්. එතකොට පාලියෙන් සඳහන් වෙනවා මිනිස්සු කොහොමද කල්පනා කළේ? අයං පබ්බතෝ ඉමේ ඉසි ගිලති. අන පාලි පාඨය. අයං පබ්බතෝ ඉමේ ඉසි ගිලති. ඔන්න. ඒක සිංහල අදහස මේ පර්වතය ඍෂිවරු ගිල ගන්නවා. ඔන්නය අදහසත් එක්ක තමයි මේ පර්වතය ප්‍රසිද්ධ වුණා ඉසිගිලි පර්වතය ඍෂිවරුන් ගිල ගන්නා කියන අදහසින් ඒ භාග්‍යතුන් වහන්සේ අවසාන වතාවට පෙන්වුව පර්වතයට ඉසිගිලි පර්වතය කියන නම යෙදුණා. එතකොට මෙතෙන්දී ඍෂිවරු කියලා ඒ සඳහන් කරන්නේ පසේ බුදුන් වහන්සේලා ගැන. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ස්වාමින් වහන්සේලා අමතලා මහණෙනි ඔන්න ඔහම තමයි අර පේන පර්වතයට ඉසිගිලි කියන නාමය ව්‍යවහාර වෙන්න පටන් ගත්තේ. ඉන් අනතුරුව පින්වත්නි මේ දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ ඊළඟට ඒ ඉසිගිලි පර්වතයේ වැඩ වාසය කරපු පසේ බුදුරජාණන් වහන්සේලා 500 නම පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරනවා. මෙහිදී විශේෂ කාරණාවක් ඉස්මතු වෙනවා අටුවාව ඇසුරෙන්. දැන් මේ මජ්ක්‍ධිම නිකාය ඇතුළත් සූත්‍ර දේශනා අපි පැහැදිලි කරගන්නකොට මේ සඳහා අටුවා ග්‍රන්ථ සමීපයට ගත යුතුයි. පින්වත්නි දැන් කල්පනා කරන්න මේ පින්වතුන් දන්නවා ඇති අනිවාර්යයෙන්ම ත්‍රිපිටකයේ ඇතුළත් වෙන සූත්‍ර දේශනා විස්තර කරගන්නකොට අපිට තවත් පොත්පත් ආසන්නයට ගන්න වෙනවා. ත්‍රිපිටකයේ ඇතුළත් වුණේ දේශනා විස්තර විභාග කරලා ලියවිලා තියෙන පොත්පත් අතර විශේෂයෙන් අපිට වැදගත් වෙනවා අටුවා ග්‍රන්ථ. බුද්ධ දේශනා ත්‍රිපිටකයේ ඇතුළත් බුද්ධ භාෂිත විස්තර විභාග කරලා ලියවිලා තියෙන අටුවා ග්‍රන්ථ. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් සූත්‍ර දේශනා විස්තර කරමින් අටුවා ග්‍රන්ථ ලියවිලා තියෙනවා. ඒ අටුවාවන් තුල ඇතුළත් වෙන මේ සූත්‍රයට අදාළ විස්තරය තුල විශේෂ කතා පුවතක් සඳහන් වෙනවා. අපි කතා පුවතට අවධානය යොමු කරමු. අටුවාවේ සඳහන් කරනවා ඒ කතාපුවත සඳහන් කරන්න කලින් පසේ බුදුරජාණන් වහන්සේලා අර අතුරුදහන් වෙනවා වගේ පෙනෙන්න හේතුව. මේක ටිකක් අද්භූත ජනක දෙයක්. දැන් අර මිනිස්සුන්ට පසේ බුදුරජාණන් වහන්සේලා මේ පර්වත ප්‍රදේශයට ඇතුළු වෙනවා පෙනුණත් පිරිසුනාට පස්සේ උන්වහන්සේලා හොයාගන්න බැරි වුණානේ. අටුවාවේ ඒකට හේතුව සඳහන් වෙනවා. කොහොමද සඳහන් වෙන්නේ? අටුවාචාරීන් වහන්සේ සඳහන් කරනවා පසේ බුදවරු පිඬිසිඟා හැසිර අවුත් මේ පර්වතය දෙකඩ කොට ඇතුළට පිවිස රාත්‍රී ස්ථාන දහවල් ස්ථාන මවා ඒ පර්වතය තුල වැඩ වාසය කළහ. ටිකක් අద్භූත ජනකයි. හරිම පුදුම හිතෙන විස්තරයක්. අර මිනිස්සුන්ට පසේ බුදුන් වහන්සේලා හොයාගන්න බැරි වුණේ මෙන්න මේ හේතුව නිසාලු. මොකද්ද හේතුව? පසේ බුදුන් වහන්සේලා පිඬිසිඟා වැඩමකොට මේ පර්වත ප්‍රදේශයට ආවට පස්සේ මොකද්ද කරලා තියෙන්නේ උන්වහන්සේලා? පර්වතය කොටස් දෙකක් බවට පත් කරලා. මේ පසේ බුදුන් වහන්සේලානේ. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට වඩා හිත දියුණු කරපු උත්තමයාණන් වහන්සේ. සාමාන්‍ය මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරපු උත්තමයෝ මේ. උන්වහන්සේලාට හැකියාව තිබිලා තියෙනවා අර පර්වතය කොටස් දෙකක් කරලා නැත්නම් පර්වතය දෙකඩ කොට ඉන් අනතුරු ඒ පර්වතය ඇතුළට තිරිසිලා පර්වතය ඇතුළට ගමන් කරලා සුදුසු විදිහට ඒ පර්වතය ඇතුළේ ස්ථාන සකස් කරගෙන තමන්ගේ 이르දි බලයෙන් ඒ පර්වතය ඇතුළේ ස්ථාන මවාගෙන වැඩ වාසය කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මිනිස්සුන්ට හොයාගන්න බැරි වුනේ. මේ පසේ බුදුන් වහන්සේලා 509 පිඬුසිගා වැඩම කොට මේ පර්වත ප්‍රදේශයට ඇතුළු වෙනවා මිනිසු දැක්කා. නමුත් ඇතුළු වුණාට පස්සේ උන්වහන්සේලා හොයාගන්න බැරි වුණේ. උන්වහන්සේලා වැඩ ඉඳලා තියෙන්නේ පර්වතයේ ඇතුලේ. ඉතින් කොහොමත් එළියට පේන්නේ නැහැනේ. ඔන්න කාරණා අටුවාවේ සඳහන් කරනවා සූත්‍ර දේශනාවේ නෙමෙයි අටුවාවේ තමයි මේ විස්තරය තියෙන්නේ. උන්වහන්සේලා පර්වතයේ ඇතුලේ වාසය කරපු විස්තරය. ඊළඟට පින්වත්නි අටුවාවේ සඳහන් වෙන කතා පුවතකුත් මෙතෙන්ද විස්තර කරගන්න ඕනේ. බොහොම අපූර්ව කතා පුවතක්. මේ කතා පුවතත් එකපාරටම විශ්වාස කරන්න බැරි විදිහේ කතාවක්. නමුත් අතීතයේ සත්‍ය වශයෙන්ම සිද්ධ වෙච්ච කතා පුවතක්. ඒ කතා පුවතත් අපි මේ වෙලාවේ සඳහන් කරගමු. අර පසේ බුදුන් වහන්සේලා 509 බිහිවීම පිළිබඳ කතාව. මේක ඉසිගිලි සූත්‍රය තුල මේ කතාව නෑ. ඉසිගිලි සූත්‍රය පිළිබඳ විස්තර කරන අටුවාව තුල තමයි මේ කතාව ඇතුළත් වුනේ. අටුවාවේ සඳහන් වෙනවා මේ දේශනාවට අදාළ විස්තරය තුල මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන පසේ බුදුරජාණන් වහන්සේලා 500 නම බිහි වෙච්ච කතා පුවත. දැන් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කළේ අර පර්වත පහක් පිළිබඳ සඳහන් කරලා ඒ පර්වත පහෙන් අවසාන වශයෙන් ඉසිගිලි පර්වතය පිළිබඳ විශේෂ කාරණාවක් ඉස්මතු කරලා ඉසිගිලි පර්වතයේ නම හැදිච්ච හැටි පැහැදිලි කොට ඉන් අනතුරුව ඒ ඉසිගිලි පර්වතයේ නම හැදෙන්න පසේ බුදුන් වහන්සේලා 500 නමක් සම්බන්ධ බවත් පැහැදිලි කරලා ඔන්න ඔය විදිහ තමයි දේශනාව ඉදිරියට ගලාගෙන යන්නේ. දේශනාව පොඩ්ඩකට නවත්තලා මේ අටුවාවට තමයි අවධානය යොමු කළේ. භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන පසේ බුදුන් වහන්සේලා 500 නම පිළිබඳව අටුවාවේ සඳහන් කතාව. ඒ පසේ බුදුන් වහන්සේලා 500 නම බිහි වෙලා තියෙන මෙන්න මෙහෙමයි. අටුවාවේ සඳහන් වෙනවා බොහෝම ඉස්සර බුදුවරු නැති සමයක බුදුරජාණන් වහන්සේලා පහළ නොවුණු කාලෙක එහෙනම් බුද්ධෝත්පාද කාලයක් නෙමෙයි බුදුවරු නැති සමයක බරණැසෙහි ගමක එක් කුල දුවක් කුඹුර රකින්නේ පසේ බුදුවරයන් වහන්සේ නමකට ලාජ 500ක් සමග නෙළුම් මලක් පුදා පුතුන් 500ක් පැතුවාය. මේ අටුවාවේ සඳහන් වෙන විස්තරය. පෙර බුදවරු ඉපදිලා නැති කාලයක බරණැස් නුවර වාසය කරු එක්තරා කාන්තාවක්. පවුලක හිටිය යම්කිසි දියණියක්. මේ කාන්තාව කුඹරක් ආරක්ෂා කරමින් තමයි ඉඳලා තියෙන්නේ වෙලාවේ. ගොවිතැන් කටයුතු සම්බන්ධයෙන් කුඹරක් ආරක්ෂා කරන්න යෙදිච්ච කාන්තාවක් ඒ කුඹුර ආරක්ෂා කරමින් හිටිය කාන්තාව පසේ බුදුන් වහන්සේ නමක්ව දකිනවා. දැකලා බොහොම සතුටටපත් වෙලා ලාජ 500ක් සමග නෙළුම්මල්. ලාජ 500ක් සමග නෙළුම්මල්. එතකොට මොනවාද මේ ලාජ කියන්නේ? පොරි වලට. පොරි. පොරි 500ක් සමග නෙළුම් මලක්. අර පසේ බුදුන් වහන්සේට පූජා කරනවා මේ කාන්තාව. පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. මොකද්ද ප්‍රාර්ථනාව? මට පුතුන් 500ක් ලැබේවා. ඒ කාන්තාවගේ පැතුම. පොරි 500ක් සමග නෙළුම් මලක් පූජා කරලා පුත්‍රයන් 500ක් ප්‍රාර්ථනා කරනවා මේ කාන්තාව. ඒ මොහොතේම තවත් සිද්ධියක් වෙනවා. කාන්තාව මේ පූජාව පසේ බුදුන් වහන්සේට සිද්ධ කරන අතරතුරේ ඒ මොහොතේම තවත් සිද්ධියක් වෙනවා. මොකක්ද ඒ සිද්ධිය? ඒ මොහොතෙහිම 500ක් මුව වැද්දෝ. පසේ බුදු හිමිට නීහා මස්කුදා ඇයට පුතුන් වන්නෙමේ පැතූහ. ඒ වෙලාවෙම ඒ ආසන්නයේ හිටිය 500ක් මුව වැද්දෝ. මුව වැද්දෝ කියන්නේ එතකොට මුවන් අල්ලන්න කැලේ හැසිරෙන පිරිසක්. මුව දඩේමේ යන පිරිසක්. මුව වැද්දෝ 500ක් අර කාන්තාව පූජාව සිද්ධ කරන මොහොතේම මොකද්ද කළේ? ඒ පසේ බුදුන් වහන්සේටම තවත් පූජාවක් සිද්ධ කරනවා. මොනවාද පූජා කරන්නේ? මී හා මස්. මී පැණි සමග මස් ආහාරයක් පසේ බුදුන් වහන්සේට පූජා කරලා ඒ වෙලාවේ ඒ වැද්දොත් ප්‍රාර්ථනාවක් කරනවා. මොකද්ද වැද්දන්ගේ ප්‍රාර්ථනාව? ඇයට පුතුන් වන්නෙමු. අර පොරි සහ නෙළුම්මල් පූජා කරපු කාන්තාවට පුතුන් විදිහට ඉපදෙන්න ලැබේවා කියලා මේ වැද්ද 500 ප්‍රාර්ථනාවක් කරනවා. එහෙනම් ප්‍රාර්ථනා ওই විදිහට සඳහන් වෙනවා. මුලින්ම අර කාන්තාව ඒ කුඹුර ආරක්ෂා කරමින් ඉද්දි දැක්ක පසේ බුදුන් වහන්සේට පොරි 500ක් සමග නෙළුම් මලක් පූජා කරලා අනාගතේ මට පුතුන් 500ක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒ මොහොතේම ආසන්න හිටිය මුවවැද්දෝ 500ක්. අර පසේ බුදුන් වහන්සේටම මේ පැණි සමග මස් පූජා කරලා අර කාන්තාවගේ පුතුන් 500 වෙලා ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඉන් අනතුරුව කතාව ඉදිරියට ගලාගෙන යනවා මේ අටුවාවේ සඳහන් ඉසිගිලි සූත්‍රයට සම්බන්ධ කතා පුවත. පසු කලෙක ඒ කාන්තාව මියගොස් දිව්‍ය ලෝකෙ උපදිනවා. දිව්‍ය ලෝකේ බොහෝම සැප සම්පත් ඇතුව මේ කාන්තාව ඔන්න දිව්‍යාංගනාවක් විදියට උපත ලබනවා. තවත් කාලයකට පස්සේ දිව්‍ය ලෝකේ සැප සම්පත් භුක්ති විඳලා නැවත එයින් චුතව ස්වංජාත විලෙහි පద్ම ගර්භයක උපන්නීය. ඒ කාන්තාව දිව්‍ය ලෝකේ ඉපදුනා බොහෝ කාලයක් දිව්‍ය ලෝකේ සැප සම්පත් වින්දනය කළා. ඉන් අනතුරුව දිව්‍ය ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකේ ආයුෂ ඉවර වෙලා දිව්‍ය ලෝකෙන් අයින් වෙලා ස්වංජාත විලෙහි පద్ම ගර්භයක උපන්නේ. ස්වංජාත විලක්. ඉබේ හටගත්ත පුදුමාකාර ස්වභාවයක් ඇති විලක පద్ම ගර්භයක උපන්නේය. පద్ම ගර්භයක නෙළුම් මලක තමයි උපදින්නේ. එහෙනම් මේ කාන්තාව උපදින්නේ මව්කුසකින් නෙමෙයි. පద్ම ගර්භයක ඔන්න මලක තමයි උපදින්නේ. එතකොට පින්වත්නි අපි අහලා තියෙනවානේ. දේශනා තුල විස්තර කරනවා උපතක් සකස් වෙන්න පුළුවන් ආකාර හතරක් ගැන. ඒ අතරින් එක්තරා ආකාරයක් තමයි ඕපපාතික පහළ වෙනවා. මව් කුසකින් එළියට එන්නේ නැහැ. පහළ වෙනවා. අන්න හේතු ඇතුව පහළ වීමක් සිද්ධ වෙනවා. දැන් දිව්‍ය ලෝකයක උපතක් සිද්ධ වෙන්නේ ඕපපාතිකවමයි. මව් කුසකින් නෙමෙයි ඒ උපත සිද්ධ වෙන්නේ පහළවීමක් සිද්ධ වෙන්නේ. එතකොට අපි එවැනි උපත් හඳුන්වනවා ඕපපාතික උපත්. තවත් අර විස්තර කරන්නේ අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික ආදී වශයෙන් ඒ ප්‍රධාන උපතක් සාමාන්‍ය සිද්ධ වෙන්න පුළුවන් ආකාර කිහිපයක් ඒ විස්තර කරන්නේ. ඒ අතරින් ඕපපාතික උපතක් විදිහට තමයි මේ කාන්තාවේ උපත සිද්ධ වෙන්නේ. පద్ම ගර්භයක. පසු කලෙක ඒ විදිහට ඒ පద్ම ගර්භයක උපන් කාන්තාව දකිනවා ඒ ආසන්නයේ හිටිය තවුසෙක්. අර කාන්තාව පද්මයක නිපදුනේ. මලක් මත ඉපදුනේ. මලක් මත පහළ වුණේ. ඒ ආසන්නයේ හිටිය තාපසෙක් මේ පුංචි දරුවව දකිනවා. මේ දරුවව ඇත්තම කිව්වොත් දැරිවියක්. මේ දැරිවියව දැක්ක තාපසතුමා ඒ දැරිවියව හදා වඩා ගන්නවා. පස්සේ කාලේ මොකද වෙන්නේ? මේ කාන්තාව විශේෂයි. දැන් මේ කාන්තාවේ උපත උපතත් විශේෂයිනේ. මේ සාමාන්‍ය මෞකසකින් නෙමෙයි මේ කාන්තාව බිහි වුනේ මලක් මත පහළ වුණා. ඕපපාතිකව. මේ කාන්තාව ඉපදුනාට පස්සෙත් හරිම අద్භූත ජනක දේවල් සිද්ධ වෙලා තියෙනවා. කොහොමද ඒ කාරණා සඳහන් වෙන්නේ? මේ කාන්තාව ඇවිදින කල්හි পাය තබන තබන තැනින් පියුම් නැගේ. මේ කාන්තාව ඇවිදිනකොට යම් කිසි තැනක කකුල තියනවාද? ඒ තියෙන තියෙන තැන. ඒ කකුල තියලා ඇවිදින ඒ ඇවිදිද්දී කකුල තියෙන හැම තැනකම පියුම් නැගෙත්. මල් පිපෙන්න පටන් ගන්නවා. නෙළුම් මල්. මේ පුණ්‍ය ශක්තිය. අතීතයේ අර පසේ බුදුන් වහන්සේට නෙළුම් මල් පූජා කළානේ. නෙළුම් මලක්. ලාජ 500ක් සමග පොඩි 500ක් සමග නිර්මලක් පූජා කිරීමේ ආනිසංස මේ බලන්න මලක් මත ඉපදුණු ඇය පා තබන තබන තැන නිලුම් මල් පිපෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ විශේෂ හිතා ගන්න බැරි විදිහේ සිද්ධි ටිකක් මේ විස්තර කරන්න. වනයේ හැසිරෙන්නේ ඇය දැක බරණස් රජුට දැන්වීය. රජු ඇයව ගෙන්වාගෙන අගමෙහෙසිය බවට පත් කරගත්තේය. දැන් අපි මේ විස්තර කරගන්නේ අටුවාවේ සඳහන් පසේ බුදුන් වහන්සේලා 509ගේ බිහිවීම හා සම්බන්ධ කතා පුවත. එතකොට මේ කාන්තාවක් ගැන විශේෂයෙන් විස්තර වෙනවා. ඒ කාන්තාව විශේෂ පූජාවක් පසේ බුදුන් වහන්සේ නමකට සිද්ධ කරලා ඉන්න අනතුරුව දිව්‍ය ලෝකේ බොහෝ කාලයක් ආයුෂ භුක්ති විඳලා නැවත මනුෂ්‍ය ලෝකේ මලක් මත ඉපදෙනවා නිලුම් මලක් මත. ඉන් අනතුරුව තා තබන තබන තැන නෙළුම් මල් පිපෙන අද්භූත ධනක සිද්ධ සිද්ධ වෙනවා මේ කාන්තාවගේ. අනතුරුව මොකද වෙන්නේ? වනයේ හැසිරෙච්ච යම්කිසි පුද්ගලයෙක් මේ කාන්තාවව දකිනවා. ඒ පුද්ගලයාට පුදුමයි. ඒ සාමාන්‍ය තත්වයක් නෙමෙයි. මේ කාන්තාව පා තබන තබන තැන නෙළුම් මල් පිපෙනවා. ඉතින් මේ සිද්ධිය දැකලා පුදුම වෙච්ච මේ පුද්ගලයා බරණැස රජතුමාට මේ විස්තරය සඳහන් කරනවා. බරණැස් රජතුමා ඇවිල්ලා මේ කාන්තාව රජමාලිගාවට ගෙන්වාගෙන තමන්ගේ අගමෙහෙසිය බවට පත් කරගන්නවා. කාලා කාලයක් ගත වුණාට පස්සේ පසු කාලීනව මේ කාන්තාවට දරු ගැබක් පිහිටනවා. එතකොට මේ කාන්තාවගේ කුසෙන් මහා පදුම කුමාරයා උපත ලැබුව බව සඳහන් වෙනවා. කාන්තාවට උන දරුවෙක් ලැබෙනවා කුමාරයෙක්. හැබැයි මෙතෙන්දී තවත් විශේෂ සිද්ධියක් වෙනවා. මහා පදුම කුමරු ගැබෙන් උපන්නේය. ගැබ් මල ඇසුරු කොට තවත් කුමාරවරු 499 දෙනෙක් උපන්නේය. තවත් අද්භූත ජනක සිද්ධියක්. මේ සූත්‍රය හා සම්බන්ධ අද්භූත ජනක එක්වර විශ්වාස කළ නොහැකි සිද්ධි මාලාවක්ම තියෙනවා. එතකොට මෙන්න තවත් සිද්ධියක්. අර කාන්තාවට ගැබක් පිහිටනවා. අර රජතුමාට දාව. ඒ ගැබෙන් කුමාරයෙක් උපදිනවා. ගැබ් මල ඇසුරු කොට ඒ ගැබ තුල එක දරුවයි පෝෂණය වෙලා පිටතට නික්මුනේ. නමුත් ඒ කුමාරයා මෙලොවට බිහි වෙන වෙලාවේ ගැබ් මල ඇසුරු කොට ඒ ගැබෙන් පිටතට නික්මෙන අපද්‍රව්‍ය දැන් සාමාන්‍ය දරූපක දරූපතක් සිද්ධ වෙනකොට ගැබ් මල කියලා කොටසක් පිටතට නික්මෙනවා. ඒ ගැබ තුල රැඳිලා තිබ්බ අපද්‍රව්‍ය කොටසක්. ගැබ් මල. අර කුමාරයා තමයි කුස තුල වැඩිලා ලෝකයට බිහි වුනේ. නමුත් ඒ කුමාරයා බිහි වෙන වෙලාවේ ඒ ගැබෙන් පිටතට නික්වෙච්ච අපද්‍රව්‍ය තුල කුමාරවරු තවත් 499 දෙනෙක් ලෝකයට බිහි වෙනවා. විශේෂ අවස්ථාවක්. එහෙනම් මේ කවුද කියලා හිතාගන්න පුළුවන් මේ පින්වතුන්ට අර කාන්තාව අතීතයේ පසේ බුදුන් වහන්සේ නමකට පොරි 500ක් සමග නිලුම් මලක් පූජා කරපු වෙලාවේ ඒ ආසන්නේ හිටියන මෝවැද්දෝ 500ක්. ඒ මෝවැද්දෝ 500 මීපැණි සමග මස් පසේ බුදුන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. අර කාන්තාවගේ දරුවෝ වෙලා ඉපදෙන්න ලැබේවා. ඒ මෝවැද්දෝ 500 තමයි මේ උපදින්නේ. හරිම ආශ්චර්යවත් අద్భుත ජනක සිද්ධි මාලාවක්. ඉන් අනතුරු ඔන්න කුමාරයෝ 500 දෙනෙක් ඔන්න බිහි වුණා. ඒ විදිහට බිහි වෙච්ච කුමාරවරු වැඩි වයසටපත් වෙනවා උස්මහත් වෙනවා දවසක් ඔන්න මේ කුමාරවරු 500ක් දෙනා උයන් විලේ ඒ උයනේ තියෙන විලක ක්‍රීඩා කරමින් ඉන්නකොට එක එක නෙළුමක හිඳ අනිත්‍යතාව සිහිකොට පසේ බුදු බව අවබෝධ කළහ මේ සාමාන්‍ය කුමාරවරු 500ක් නෙමෙයි බොහෝම පුණ්‍යවන්තයි මේ පුණ්‍යවන්ත කුමාරවරු 500ක් දෙනා උස්මහත් වෙලා දවසක් උයනේ විලක ක්‍රීඩා කරමින් ඉන්නවා. ඒ විලේ තිබ්බ නිලුම් මල් මත හිඳ. නිලුම් මල් මත හිඳ නිලුම් මල් 500ක උඩ වාඩි වෙලා අනිත්‍යතාව සිහිකොට පසේ බුද්ධත්වය අවබෝධ කරනවා. පින්වත්නි, පසේ බුදුන් වහන්සේලා පිළිබඳ විස්තර අපි අහලා තියෙනවා, ධර්මයේ තුලින් ඉගෙනගෙන තියෙනවා. පසේ බුදුන් වහන්සේලා ධර්මය අවබෝධ කරන්නේ කාගෙන්වත් අහලා නෙමෙයි. තවත් බුදු කෙනෙක්ගෙන් ධර්මය අහලා නෙමෙයි පසේ බුදුන් වහන්සේලා ධර්මය අවබෝධ කරන්නේ. උන්වහන්සේලා විසින්ම අතීත පාරමිතා ශක්තිය හේතු කරගෙන උන්වහන්සේලා විසින්ම කිසිවෙකුගේ උපකාරයකින් තොරව තමයි ඒ පසේ බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ. එතකොට මේ කුමාරවරු 500 දෙනා ඒ විනේ තිබ්බ නෙළුම් මල් මත හිඳ අනිත්‍යතාව සිහිකොට. ඇති වෙන වෙනස් වෙන ස්වභාවය සිහි කරලා පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක් බවට පත් වෙනවා. එතකොට අටුවාවේ සඳහන් වෙන්නේ මේ කතා පුවත. මේ පසේ බුදුන් වහන්සේලා 500 නම තමයි අර ඉසිගිලි පර්වතයේ වාසය කළේ. ඔන්න ඔහමයි අටුවාවේ විස්තර විභාග සපයන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට පර්වත පෙන්වලා ඉසිගිලි සූත්‍රයේ විශේෂ කොට දක්වලා අතීතයේ පසේ බුදුන් වහන්සේලා 500 නමක් මේ පර්වතයේ වාසය කරපු බව විස්තර කරමින් උන්වහන්සේලාගේ නම් පවා මේ ඉසිගිලි සූත්‍රය තුල විස්තර කරනවා. මහණෙනි, ඒ පසේ බුදුරුන්ගේ නම් පවසන්නේමි. හොඳින් ඇහුම්කන් දෙන්න මනාකොට මේ කාරණා ධාරණය කරගන්න. භාග්‍යතුන් වහන්සේ පසේ බුදුන් වහන්සේලා 500 නමගේ නම් පවා මේ සූත්‍රය තුල විස්තර කරනවා. අරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පව්වෙහි බොහෝ කල් විසූහ. අරිට්ඨ නැමැති පසේ බුදුන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේ වාසය කළා. ඒ වගේම උපරිට්ඨ නැමැති පසේ බුදුන් වහන්සේ. තගරසිකී පසේ බුදුන් වහන්සේ. යසස්සී පසේ බුදුන් වහන්සේ. සුදස්සන පසේ බුදුන් වහන්සේ. පියදස්සී පසේ බුදුන් වහන්සේ. ගන්ධාර, පින්ඩෝල, උපාසභ, නීත, තත, සුතවා, භාවිතත්ත ඔන්න ඔය විදිහට පින්වත්නි පසේ බුදුන් වහන්සේලාගේ නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේගේ අවබෝධය බලන්න. භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන කාල වෙනකොට උන්වහන්සේලා ඒ 500ක් පසේ බුදුන් වහන්සේලා ඒ වෙනකොට වැඩ හිටියේ නැහැ. නමුත් භාගතුන් වහන්සේගේ ඥාණය අතීතය සිහි කරන්න පුළුවන් ඥාණය උපයෝගී කරගෙන තමයි භාගතුන් වහන්සේ බොහෝ කලකට පෙර සිද්ධ වෙච්ච මේ සිද්ධිය විස්තර කරන්නේ. ඒ විදිහට නම් පවා උන්වහන්සේ සඳහන් කරනවා. ඒ පසේ බුදුන් වහන්සේලා හඳුන්වන්න ඒ කාලේ යොදපු ඒ අරිට්ඨ උපරිට්ඨ තගරසිකි ආදී නම් පවා ස්වාමින් වහන්සේලාට එදා දේශනා කළා. ඒ විදිහට දීර්ඝ විස්තර තියෙනවා. ඉසිගිලි සූත්‍රයේ බොහෝ කොටසක් වෙන් වෙලා තියෙන මේ නම් ටික විස්තර කරන්නේ. ඒ විදිහට නම් වශයෙන් පසේ බුදුන් වහන්සේලා පිළිබඳ සඳහන් කරපු භාග්‍යතුන් වහන්සේ අවසාන වශයෙන් මෙන්න මෙහෙම කාරණාවක් දේශනා කරනවා. ඒක තමයි මේ දේශනාවේ ආරම්භක ගාථා පාඨයේ විදිහට යොදාගත්තේ. මොකද ආරම්භක ගාථා පාඨය ඒතේච අඤ්ඤේච මහානුභාවා පච්චේක බුද්ධා භවනෙත්ති කීනා තේ සබ්බ සංඝාති ගතේ මහේසි පරිනිබ්බුතේ වන්දත අප්පමෙය්‍යාති ඔන්නේ ගාතාව භාගතුන් වහන්සේ අවසානයේ දේශනා කරනවා අර විදිහට පසේ බුදුන් වහන්සේලාගේ නම් පවා විස්තර කරපු භාගතුන් වහන්සේ අවසානයේ දේශනා කළා මේ විදිහට මා විසින් දේශනා කළ නොකළ ක්ෂය කළ බව තෘෂ්ණා ඇති මහත් ආනුභාව ඇති සියලු කෙලෙස් ඉක්මවා ගිය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑ. ಗುಣ වශයෙන් අප්‍රමාණ වූ ඒ පසේ බුදු මහා ඍෂියන්ට নমස්කාර කරන්න. භාගතුන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් කරපු දේශනාව. ස්වාමින් වහන්සේලාට ඒ ආසන්න වැඩි හිටිය භික්ෂුන් වහන්සේලාට භාගතුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි මා විසින් මේ විදිහට දේශනා කරපු ඒ වගේම දේශනා නොකරපු සියලු පසේ බුදුන් වහන්සේලාට নমස්කාර කරන්න. ඒ වගේම භාගතුන් වහන්සේ මෙහිදී පසේ බුදුන් වහන්සේලාට විශේෂණ පද කීපයක් භාවිත කරනවා. මොනවාද ඒ විශේෂණ පද? ඡය කළ භව තෘෂ්ණා ඇති. පසේ බුදුන් වහන්සේලා කියලා භාගතුන් වහන්සේ හැඳින්නුවේ ඡය කළ භව තෘෂ්ණා ඇති පිරිසක්. සම්පූර්ණයෙන්ම භව තෘෂ්ණාව ඡය කරපු පිරිසක්. ඒකයි උන්වහන්සේලා එච්චර වටින්නේ. ඒකයි උන්වහන්සේලා එච්චර උත්තමයන් වහන්සේලා වෙන්නේ. සියලු භව තෘෂ්ණා සම්පූර්ණයෙන්ම ඡය කරපු පිරිසක් පසේ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම භාගතුන් වහන්සේ තවත් විශේෂණ පදයක් භාවිත කරනවා පසේ බුදුන් වහන්සේලා පිළිබඳ විස්තර කරන්න. මහත් ආනුභාව ඇති. ශාල ආනුභාවයක්. තේජසක් තියෙන පිරිසක් පසේ බුදුන් වහන්සේලා. ඒ වගේම සියලු කෙලෙස් ඉක්මවා ගිය සියලු යහපත් නොවන අකුසල් සිතුවිලි ඉක්මවා ගිය පිරිසක් පසේ බුදුන් වහන්සේලා සියලු කෙලෙස් ඉක්මවා ගිය පින්වත්නි Tamanට සාපේක්ෂව බලද්දි අපිට සාපේක්ෂව බලද්දි තේරෙනවා උන්වහන්සේලා කොයිතරම් උතුම්ද අපි කොච්චර කෙලෙස් තුල ඇලී ගලී ඉන්නවද නමුත් පසේ බුදුන් වහන්සේලා කියන්නේ සියලු කෙලෙස් ඉක්මවා ගිය පිරිසක් එහෙනම් ඒ තරම් වටිනවා උන්වහන්සේලා ඒ තරම් උත්තමයන්න් වහන්සේලා ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑ. ස්කන්ධ පරිනිර්වාණය. උන්වහන්සේලා අන්තිම දේහය දරන්නේ උන්වහන්සේලාගේ පිරිනිවන සිද්ධ වුණාට පස්සේ නැවත උපතක් සිද්ධ වෙන්නේ නැහැ. ආයි උන්වහන්සේලා ඉපදෙන්නේ නැහැ. පසේ බුදුන් වහන්සේලා. ඒ වගේම ಗುಣ වශයෙන් අප්‍රමාණ වූ ප්‍රමාණ කරලා කියන්න බැරි තරම් ಗುಣ සමූහයෙන් යුක්තයි පසේ බුදුන් වහන්සේලා. මේ භාගතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය. බුදුරජාණන් වහන්සේගේ මුවින්ම පිටවෙච්ච ආකාරයට පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ. සියලු කෙලෙස් ඉක්මවා ගිය සම්පූර්ණයෙන්ම භවතෘෂ්ණාව නැති කරපු විශාල ආනුභාවයක් සහිත ඒ වගේම ಗುಣ වශයෙන් අප්‍රමාණ වූ නැවත උපතක් සකස් නොවන මට්ටමට තමන්ගේ මානසිකත්වය වර්ධනය කරගත්ත උත්තමයන්න් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා. එහෙනම් පින්වත්නි ඒ නිසාම උන්වහන්සේලාට নমස්කාර කරන්න කියලා භාගතුන් වහන්සේ අවසාන වශයෙන් සඳහන් කරනවා. එතකොට අපි මේ විස්තර කරගත්ත ඉසිගිලි සූත්‍රය මේ විදිහට දේශනාව අවසන් වෙනවා. අවසාන වශයෙන් භාගතුන් වහන්සේ සූත්‍රය අවසන් කරන්නේ මේ තරම් වෙලාවක් පැහැදිලි කරපු අර පසේ බුදුන් වහන්සේලාට নমස්කාර කරන්න. උන්වහන්සේලා මේ දේශනාව වදාළ භික්ෂුන් වහන්සේලාට. නමුත් අපි හැමෝම තේරුම් ගන්න ඕනේ පසේ බුදුන් වහන්සේලා කියන්නේ බොහෝම ආනුභාව සහිත අපිට හිතා ගන්න බැරි තරම් ගුණ ඇති උත්තමයන්න් වහන්සේලා. අපිට බොහෝම අමාරු වෙලා තියෙනවා මේ කෙලෙසුන් ඉක්මවා යන්න. කෙලෙස් වල ඇලී ගැලී ඉන්න පිරිසක් බවට අපිපත් වෙලා ඉන්නවා. ගොඩක් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. නමුත් බොහෝම අමාරු වෙලා තියෙනවා අපි හැමෝටම කෙලෙස් ඉක්මවා යන්න. නමුත් පසේ බුදුන් වහන්සේලා කියන්නේ අපි මෙච්චර අමාරුවෙන් හිටියට උන්වහන්සේලා පාරමිතා ශක්තිය ප්‍රයෝගී කරගෙන බොහෝසේ පුහුණු වීම කොට සියලු කෙලෙසුන් ඉක්මවා ගිය උත්තමයන්න් වහන්සේලා පිරිස. එහෙනම් උන්වහන්සේලාට নমස්කාර කරන්න කියලා භාගතුන් වහන්සේ අනුදැන වදාලා. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අපිත් හොඳට සිහි තබා ගන්න ඕනේ. පසේ බුදුන් වහන්සේලාට අපි নমස්කාර කළ යුතුයි. අවසාන වශයෙන් අපි මේ වෙලාවේ සිහියට ගමු. මෙච්චර වටින අතීතයේ වැඩ වාසය කරපු අපිට හිතා ගන්න බැරි තරම් ಗುಣ කඳකින් හිබියා වූ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට අප හැමදෙනාගේම নমස්කාරය වේවා කියලා අපි සාදුනාද පවත්තුමු සාදු සාදු සාදු පින්වත්නි මේ විදිහට අවසන් වෙන්නේ අද දවසේට નિયમિત ඉසිගිලි සූත්‍රය හෙට දවසේ මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා මජ්ක්‍ධිම නිකායේ 117 වෙනි සූත්‍ර දේශනාව වන තවත් බොහෝ වැදගත් දහම් කරුණු විවරණය කර දෙන මහා චත්තාරීසක සූත්‍රය හෙට දවසේ විකාශය වෙනවා. ඒ සූත්‍රයත් ශ්‍රවණය කරලා ඒ තමන්ගේ දහම් දැනුම ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පූර්ණණය කරන්න අවශ්‍ය ඒ දහම් කාරණා ඉගෙන ගන්න. හෙට දවසේ මහා චත්තාරීෂක සූත්‍ර දේශනාව සමගින් එකතු වෙන විදිහට සම්බන්ධ වෙන විදිහටත් ආරාධනා කරමින් අද දවසට નિયમિત ඉසිගිලි සූත්‍ර දේශනාව හා සම්බන්ධ ධර්ම දේශනාව අවසන් කරනවා. ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන් නමින් මිය පරලෝකයේ සියලු මළගිය ඥාතීන්ට මේ ධර්ම ශ්‍රවණය තුලින් ධර්මය දේශනා කිරීම තුළින් රැස්වෙච්ච අප්‍රමාණ පුණ්‍ය ශක්තිය මේ පින්වතුන් නමින් මිය පරලෝකයේ සියලු මළගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඉතින් අනුමෝදන් වන මළගිය ඥාතීහු සියලු සංසාර දුකෙන් අත මිදී උතුම් වූ නිවනින් නිවි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දෙනාටම ආරක්ෂාව සලසත්වා මේ වටින බුද්ධ ශාසනය දෙවියන් විසින් බොහෝ කාලයක් ආරක්ෂා කරගනු ලබත්වා දෙවියන්ට තමන්ගේ සංසාර ගමන සුවපත් කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ටත් මේ දේශනා මාලාව මේ විදිහට ඉෂ්ට කරන්න සම්බන්ධ වෙලා ඉන්න ස්වාමින් වහන්සේලාට මේ සඳහා මූලික මෙහෙවීම් කටයුතු සිද්ධ කරන ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයට ඔබ අප හැම දිනාටම මේ රැස්වෙච්ච අප්‍රමාණ පුණ්‍ය ශක්තිය මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන උතුම් වූ නිවනින් නිවි සැනසීම පිණිස හේතු උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි